සංග්‍රහය ඉරිදා සංග්‍රහය ස්වභාවික ගීතයේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර ස්වභාවික සුලාලිත ගීතයක රසහව් විඳින විට ජීවිතය පොහොසත් වෙනවා ජීවිතයට මధుර අර්ථ එක්වනවා ජීවිතයේ ගැටලු අභියෝග ජය ගන්නට එක්තරා ශක්තියක් චිකිත්සාවක් බවට සංගීතය පත්වනවා එරිදා සංග්‍රහයෙන් අප උත්සුක වන්නේ ගීතයක මිහිර මිදින ගමන් අපේ දැනුම් පරාසයන් පුළුල් කර ගන්නට ඍජුව ඉඳ ගැනීමෙන් හුස්ම ගැනීමෙන් විවේකයෙන් අත්පත් කරගන්නට පුළුවන් ප්‍රයෝජන ඉතා විශාලයි. විශාල වෙනසක් මිනිසයා තුළ නිතින්ම ඇති වෙනවා. ආචාර්ය අමරදේවයන් ගීත ගායන විට මම පුංචි කාලේ ඉඳලා බලන් හිටියා එතුමා දිහා. එතුමා ඍජු කයෙන් යුක්තව තමයි ගීත ගයන්නේ. එවිට හොඳට හිස ඔසවලා ස්වර පරාසයන් නිවැරදිව ඇසුරු කරමින් තාලයට අනුකූලව ගීතයේ වචන අරුත් මව මව රස නිඳින්මින් තමන්ද ඒ ගීතය තුළට සම්වදිමින් තමයි එතුමා ගීත ගායනා කළේ. ආචාර්ය අමරදේවයන් විසින් ගායන ලද ගීතයක් අප තෝරාගත්තා ඉරිදා සංග්‍රහයට. මේ ගීතය වසන්ත කුමාර කුඹවක ගීපද රචකයාගේ නිර්මාණයක්. ඒ ගීතයේ වචන පමා වී ආ වසන්තේ නම් වූ පොතේ ඇතුළත් වුණා. මේ පොතට රාජ්‍ය සාහිත්‍ය සම්මානද හිමි වුණා. අපි ආචාර්ය අමරදේවයන්ගේ මధుර ස්වරයට සවන් යොමු කරමු. Thank you. නිදුරාංගමය තුන් සිත රැළපෙන මිනිසානුභවය අනදින බොහෝ කොටසත් සිත් මියරෙන් නොපනත්කම් තිරිතරේ දිගින් තිබුණත් ඉරමල නොවුණා නිල් දැනු ඔය බොල් බොදු ඉරුණාද ඉන්ද දිගින් කිපුණක් ඉරමල නොනා නිල නැගුවේ ඔලොඩු තියුණා සිතුවම් මෙම එළියෝ කොතන සෙත් කවිසේ නොමිනිස් මල් කුරු හතනේ ආපකටන්නේ අකල් අසනි වැහිසුනේ දිවිමල් දෙසි ගිලිහෙ මිනිසා තුල තිබෙන භයානකම ලක්ෂණයක් නම් ආත්මార్థකාමයයි. මිනිසා තුල ඇති සාධාරණත්වය වැදගත් බව විනාශ කරන්නේ ආත්මార్థකාමයයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ආඩම්බරය, මෝහය, ආශාව යන මේ සියල්ලෙන් මිදිය නොහැකි ආත්මార్థකාමීත්වය නිසා බව ශ්‍රී සත්‍යසායිතුමාගේ දේශනයක ඇතුළත් වුණා. ඒ දේශනය මා අසා තිබෙනවා. මේ වාගේ අදහස් බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මය පුරාම පවතිනවා. ජේසුතුමන්ගේ බයිබලයේද ශුද්ධ කුරාණයේද මෙබඳු අදහස් සොයා ගන්නට පුළුවන්. ආත්මార్థකාමී කම විනාශයට මුලක්. ලෝකය දියුණු කරන්නට Taman දියුණු වෙමින් ලෝකයට අතහිත දෙන මිනිසුන්ගෙන් තමයි පිරීලා තියෙන්නේ. නමුත් අද ලෝකය පිරී පවතින්නේ ඊටාම ස්වార్థකාමී විදිහට රුදුරු ඊටා දීන තත්වයකින් ලෝකය විනාශ කරන මිනිසුන්ගෙන්. ಭಾರತೀಯ ගීතයක් තෝරගන්නවා අද ඉරිදා සංග්‍රහය සරසන්නට ජිමි ඛාන් සහ රහ්මා අලි විසින් එක්තරා සංගීත කණ්ඩායමක් සමග මේ ගීතය ගායනවා බටහිර සංගීතයේද ඇසුරු කරන ඉන්දියානු ශිෂ්ටාචාරය සංස්කෘතිය ප්‍රතිනිර්මාණය කළ රසවත් ගීතයක් හැටියට අපට දැනෙන නිසයි ඉරිදා සංග්‍රහයට මේ ගීතය එකතු කළේ दिया पार पार करके टुकड़े चार चार करके वो चले कहीं दूर जाने कि मैं दिया पार पार करके टुकड़ चार चार करके वो සේවාව වනාහි ආධ්‍යාත්මික විනයක් ඇති කිරීමයි මානසික පවිත්‍රතාවක් ඇති කිරීමයි එසේ නොවන්නට එම මෙහෙවර ඉටු කිරීමේ ශක්තිය අතරමඟ වියලී යනවා මොහොතකට කල්පනා කරන්න ඔබ දෙවියන්ට සේවය කරන්නේද නැතිනම් දෙවියෝ ඔබට සේවය කරද්ද කුසගින්නේ සිටින දරුවෙකු අත කිරිකෝපයක් තැබීමෙන් හෝ සීතලේ ගෑන මිනිසකු වෙත පොරෝණයක් දැමීමෙන් හෝ ඔබ කරන්නේ දෙවියන්ගේ දරුවෙකුට දෙවියන්ගේ තෑග්ගක් පිළිනැමීමයි ඔබට එම මෙහෙවර ඉටු කළ බවට සතුටු වන්නට වරම් ලැබේ. තෑගි දෙන්න තෑගි දෙන්නා කෙරෙහිද තෑගි ලබන්නා කෙරෙහිද නිරන්තරවම කෘතඥතාව ඇති වෙයි. මේ සංකල්පය සමග අප තෝරගත් දයාද අල්විස් කිවිඳිය කීපද රචිකාව විසින් ලියන ලද ගීතයක් නිරංජලා සරෝජිනී ගායන ශිල්පිනිය විසින් ගුවන්විදුලි ගීතයක් හැටියට එකල නිර්මාණය කළා ගායනා කළා. එම ගීතය තනු යොදමින් නිර්මාණය කළේ සංගීතයෙන් ඔපවත් කරමින් විශාරද නන්දා මාලනී මහා නගරවල වීදි දිගේ උද්දාමෙන් ගමන් කෙරුව ජීවත් වූ කාලෙදි මං දැන් මං මැරිලා ගානයි පොළොවේ කොතැනක හරි දිගෑදෙන්න පුළුවනි මට දවස උදාවේ මං පාරට වැටුනේ මහා සිටු මන්දිරයකින් දවස නිමාවේ මං läග ඉන්නේ මුඩු පොළවක බටහිර අහසේ ගිලෙන විටම හිරු මගේ ඇස්වලට පණ දෙන්නට බෑ දවස ගානේ නරකෙස් මතුවේයි එක එක ගානේ දත් වැටේවි මහලුවේ ජීවිතේ මෙයයි ඉන් ගැලවි ගන්නට පුළුවන් නූපන් එකෙකුට විතරයි යැන්සි කාව්‍ය නදී චීන නව කවි පරිවර්තනය පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ අලුත්ම පරිවර්තන කෘතිය. ඊට රසවත් අර්ථවත් නිර්මාණ රසක් මෙහි ඇතුළත් වෙනවා චීන රටේ කවි තමයි. ඒ මේ ආදරය නැති වුණු තැන ජීවිතය තරුණ කාලෙම වයසට යනවා වගේ දැනෙනවා. ආදරය නැති උනදා ජීවිතය විසමයටපත් වෙනවා. තනිකම පාළුව හරියට දැනෙනවා. එවිට ආදරය සොයනවා. ඇතැම් අය ආදරෙන් ඉන්න අය දිහා බලලා ඊර්ෂ්‍යා කරනවා. නපුරුකම් කරනවා. නමුත් ශාමිලා හුසෙන් විසින් ලියන ලද මේ ගීතයෙන් අපට ආදරය දැනෙනවා. ගීතය සංගීතවත් කළේ දර්ශන වික්‍රමතුංග විසින් කරුණාරත්න දියුල්ගනේ ගායන ශිල්පියා විසින් එම ආදරබර ගීතය මෙසේ ගායනා කළා නැති නුඹ මගේ නුනට කම් නැති දැන් මට හිමි නැති නමුත් අපි වෙන්නේ ඇති එපාරිදුම් ගන්න දිවියට අපිට හිමි ජීවිත ඇති ඔහේ හෝ නුඹ නතර වී කාට වූ ජීවිතයේදී තුකින් නම් මත ඇති මගේ නුනට කම් නැති නුඹ මගේ නුනට කම් නැති සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීර්ඝා විමර්ශනී හඳුබලයි